ධානයේ සමාධියේ හැම එකක්ම අභ්‍යන්තරයි. ඒක මෙතනින් නැගිලා බාහිර පේන්න පටන් ගන්නවා. ඒකට යන්නේ මේ චතුර්ථ ධානයට ගිහිලා තහාටයි. චතුර්ථ ධානයෙන් ඉහත ආකාසානංචාතනෙට මේ දර්ශනය පහළ වෙනකොටයි මේ බාහිර පේන්නේ. තමාගේ තමා ආවර්ජන කරන්නේ මේ අර කයි රැහැල්ලු. දැන් අපි හිතමුකෝ අපේ තුවාලේ කැක්කුමක් තියෙනවා කියලා. තුවාලේද? අපි තුවාලේ කැක්කුම ගැන හිතනකොට හිතවිලි නැහැනේ. ඒ කැක්කුම හැගෙනවනේ. අන්න ඒ වගේ. දැන් මේකනේ සුවේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ඕනනම් ඔය ධානයකට ගිහිල්ලා එතන ඉඳන් බලන්න පුළුවන්. නවානුපූර සමාපත්තියට යනවා නම් ඒ ක්‍රමෙත් යන්න පුළුවන්. දැන් මේ යන්නේ නවානුපූර සමාපatti ක්‍රමේ. ධාන මේ ඔය කියන්නේ චිත්ත මේ මෙතන තියෙන්නේ මෙහෙමනේ. මේ අර ඔකට කියන්නේ මේ චේතෝ විමුක්තිය. දැන් චේතෝ විමුක්තිය කරා යන ක්‍රමේ වැදගත්. ප්‍රඥා විමුක්තියත් ඒකලා වැඩෙනවා. චේතෝ විමුක්තිය අවසානයේදී ප්‍රඥා විමුක්තියත් වැඩිලා. එහෙමයි ඉන්නේ. ඒතර ඔබ තෝ විමුක්තයි. උපතෝ විමුක්ත කෙනාට දිවස දිව කන පරිසිද්ධයකීම ඔක්කොම පහල වෙනවා ඉදිබලත් එක්කලා එනවා. ඒක බාහිර ලෝකයට යහපතයි. අද මෙච්චර කල් මේ අර මොකද මේ හැඟවිච්ච එකක් වෙලා තියෙන එකනේ. දැන් ධානා මාර්ගඵල තිබුණා හැඟවිලා. ලෝකයා දකින්නන්නේ හීන දැක්ක වාගේනේ. ඒ තමඟ හැක නැහැ. ඒ අවබෝධය ගන්න අමාරු වෙලා තියෙන්නේ අපි එතෙන්ට තීක්ෂණ වෙලා නැති නිසානේ. මානසිකත්වයේ තීක්ෂණ වෙන්නේ චේතෝ විමුක්තියෙන්. ප්‍රඥා විමුක්තිය තුලින් ප්‍රඥා විමුක්තියත් ඒකලා වැඩෙනවා. චේතෝ විමුක්තියේදී මේ විශ්වය පිළිබඳව පවා මේ තීරණයක් එනවා. මොකද ප්‍රඥාවෙන් චේතෝ විමුක්තියේද මේ හිතට ගෝචර වෙන දේවල් පිළිබඳව සිරුම් තැන් වැටෙනවා. මොකද හිත සිරුම් කිරීම. ප්‍රඥා විමුක්තියෙන් කරන්නේ ඉතර සිරුම් කරලා බලන්නේ නැහැ. මට බලන්න දෙයක් නැහැ වැඩක් නැහැ නේ. අයින් කරලා දානවා. අන්න එහෙම ක්‍රමයක්. යා දැකලා බලලා එක වැඩක් නැහැ කියන එකයි, කල්තියම වැඩක් නැහැ කියලා අයින් කරන එක ක්‍රම දෙකක්. දැන් දැකලාම බලලා අයින් කරනවා කියන එක මේ බලවත් වැඩි. මොකද ඒක අයින් කළේ කියලා කිව්වොත් වැරක් නැති නිසා කියලා අපිට කියන්න පුළුවන් නිසා. එතකොට අනික් අයම වැරක් නැහැ කියන්නේ මොකද? ඇයි මෙන්න මෙතන බලන්නකෝ. අන්න විග්‍රහ කළ හැකි. <laughs> එතකොට දේශනා කළ හැකි. එහෙම නැත්නම් කවුරු හරි ඇහුවොත් එහෙම දැන් දුක හින්දා අයින් කළා කියනවා. වැරහිච්ච එක හරි. නමුත් අර මනුස්සයා ප්‍රශ්නයක් නගනවා. අපිට කියනවා වැරක් නැති හින්දා අයින් කළා. දැන් ඉතින් එතකොට වැරක් නැති දැන් ඇයි වැරක් නැහැ කියන්නේ? ඒ විලාසෙදී ලෝකයට පිළිතුරු දෙන්න බෑ. <clears throat> මොකද පිළිතුරු දෙනවා නම් අත්වහේ ලෝකයා මිදෙනවා. ඒ පරාර්ථ හේවියාව. ඒක වැදගත්. අද බොහොම අඩු දෙයක්. ඒකයි. තමා තුලම දකින්න ඕනේ. ඊට පස්සේ එකින් එක එකින් එක ධානයන්ගේ හිස් කරන්න ඕනේ. ඒක දැකලා වැඩි. දැන් මූණට ප්‍රීතිය, කයට සුඛය. ඔහොම දැනෙනවා. හරි හරිනේ බලාකුලක් වාගේ. පා වෙලා. තියනවාද නැද්ද දන්නේ? තියෙන බව දන්නවා. නමුත් මක්ලේ කය තියෙන බව නැහැ. එහෙම නෙන්නේ ඉතින්. මක්ලේකය තියෙන බව නැහැ ශරීරයක් තියෙන බව දන්නවා. එතකොට දැන් ඒ තියෙන කයර සුවද එනවනේ. දැන් පෙර බර කය තියෙනකොට දාඩිය දානවා, කැක්කුම එනවා, රිදෙනවා, හිරි වැටෙනවා ඒවා තියෙනවා. බරත් උසයින්න ඕනේ. දැන් බලද ඒක කොහෙම නිදහස්. එහෙම එකක් නිදකින්නේ. ඒතර අපි ආන් හිතෙන් දකින්න නිදහස් ප්‍රීතිය, සැහැල්ලුව, පස්සද්ධිය. පස්සද්ධ කාය සුගන්ධයේදී. ඒ පස්සද්ධිය ඒවා සැහැල්ලුව කායික සුඛය ඇති කරනවා. ඒ වැඩ කරනවා කියන පිම්බීම හැකිලින් දෙකත් මුලදි ගත්තද බහන් දෙකක්. මොකෙන්ද ගත්තේ? ඒක දැනෙනවා දැනෙනවා කියලා හිතුවොත් දැනෙන සංඥාව විතර හිතිනවා. දැන් මේක හිතාගන්නේ නැහැ කෙනෙක්. දැන් දැනෙනවා දැනෙනවා කියලා ආවර්ජනා කරොත් එයා ස්පර්ශ කරනවා දැනීම. දැනීම ස්පර්ශ කරොත් දැනීමේ වේදනාව පසපත්‍ය වේදනාව කියලා නැගෙනවා. ඒතර වේදනාපත්‍ය ප්‍රසාදය උතන නැගින්නේ. ඒක මොකද සංහාරලඩ විදිහක් නෑ උතන. ලෝභ දේශ මොහ නෙමෙයි. ඉතින් මේක වේදනාපත්‍ය ප්‍රසාදෝ. ප්‍රසාදපත්‍ය අදිමුඛෝ කියලා ඒක මුදුන්පත් වෙනවා. අදුමුක්කපත්‍ය භව කියලා ප්‍රසාද බවටපත් වෙනවා. භවපත්‍ය જાතියයි જાතිය ඉන්නවා එතකොට. තම ඉන්නේ જાතියක් නෙමෙයි. එතෙන් යවලා බෑ. අන්න ඒකයි කාරණේ. ඒ දැනෙනවා දැනීමේ දැනෙනවා දැනෙනවා කියන එක අපිට බලන්න අවශ්‍ය නෑ. අපි එතෙන් දකිනවා මෙහෙම දෙයක්. ඒ දැනෙන ස්වභාවය තුල අපි ඉන්නකොට දැනෙනවා දැනෙනවා කියලා ආවර්ජන කරන්න කිව්වොත් අපි ස්පර්ශ කරන්නේ. අපි ඒක ස්පර්ශ කරන්නේ නෑ. ඒතර ඊට පස්සේ බලන දැනීමත් එක්කලම ඒ ඒ දැනෙන ස්වභාවයක් අපිට තියෙනවනේ. ඒ දැනෙන්නේ ඒ අවස්ථාවේ විද්‍යාමානලා තියෙන කායික తত্ত্বය. ඒතර එතන තියෙන්නේ දැනීමේ ප්‍රීතිය ගෝචරයි. මූණින්. සුඛේ ගෝචරයි කායයට. හැබැයි මේ ඒතකොට අපි ඊළඟට දැන් මූණේ ප්‍රීතියවත් ප්‍රීතිය දැනෙනවා කියන්නේ සුඛේ දැනෙනවා කියලා ඉන්නෙත් නෑ. අපි ওই දෙකෙන් සමතුල තුලනාත්මක වෙනවා. ඒ කියන්නේ අපි අතරින් අපි දකිනවා කෝකද වැඩියෙන් හොඳ. ඒ සාන්ත ප්‍රණිත කෝකද? දැන් ඒතකොට අපි ඊළඟට එතන ඉන්නවා නම් අපි තව ගියේ නෑ ඒතකොට. ඒතන ඉන්නවා නම් හොඳ නෙමෙයි දකින්නේ. ලෝකයට වැඩිය මෙතන හොඳයි. ඒතර අපි එතන හොඳයි කියන එක එතන හොඳයි එතන හොඳයි කිව්වොත් ස්පර්ශ කළා. එහෙම කරන්නේත් නෑ. ඒ හොඳ ස්වභාවයෙන් හැමවිටලා ඉන්නකොට ඒක ස්පර්ශයක් නොකර ඒකෙම ඉන්නවා. අලකොලේ උඩ තියෙන අතුරු වතුර බින්දුව අලකොලේ අල්ලන්නේ නැතුව අලකොලේ උඩම තියෙනවා වගේ. නෙළුම් පතේ තියෙන වතුර බින්දුව නෙළුම් පතේ උරන්නේ නැතුව නෙළුම් පතේ උඩම තියෙනවා වගේ. ඒ ක්‍රමයේ තියෙන්න ඕනේ ඒ තුල. අන්න ඒතකොට ඊළඟ අවස්ථාවට එනවා. දැන් ඔය ධානයට ආපුවාම ඒක ඊළඟ අවස්ථාව. ඊළඟ අවස්ථාව සුඛය. ප්‍රීතිය නැතුවම යනවා. ප්‍රීතිය ඉක්මවාගේ සුඛයට එනවා. ඒ මුළු ශරීරෙම සුඛයෙන් පිරීලා. හැබැයි සුඛය සුඛයි සුඛයි කියලා අල්ලන්නේ නැහැ. එහෙම හිතන ආවර්තනය කරන්නේ නැහැ. ඒතකොට දකින්නවා. ඒක ඉක්මවාගේ ආලෝකය. අයිසරේනවා. ඒතර ආලෝකේ ශාන්තයි ප්‍රණිතයි කියලා පේනවා. මේක වල. ඒ ශාන්තයි ප්‍රණිතයි කියලා පේනකොටම ඒකට වටනවා. හැබැයි ඒක ඊට පස්සේ ඒක අල්ලන්නේ නැහැ. අල්ලන්නෙත් නෑ ඒක හිතන්නෙත් නෑ මේ එතන හිතන්නෙත් නෑ ඊට පස්සේ බලා එතෙන්ට හැම වෙදිරම ඉන්නවා ඒක අල්ලන්නේ නැතුව ඒකේ ඉන්නවා එතකොට බලනවා ආකාශ ආකාශය පේනවා දැන් ආකාශය අන්න ආකාශ අරූපාවචර අරමුණ එතකොට ඒ අරමුණ මීට වඩා සංතය ප්‍රණිතයි එතකොට ඒකට යනවා ගිය ගම ඒක අල්ලන්නේ නෑ කොතන හරි අල්ලන්නේ ඇල්ලුවත් හිර වුණා එහෙමයි යන්නේ එතන අල්ලන්නේ නැතුව ඊට ඉස්සෙල්ලා කිව්ව එක මේක සාන්තයි ප්‍රණීතයි. ඒක දැනගත්තා. ඊට පස්සේ ඒක ස්පර්ශ නොකර ඒකේ ඉන්නවා. අවධානය තියන්න ඕනේ එතෙන්. ආවර්ජනේ තියා ඉන්නවා. ආවර්ජනේ නැති කරන්නේ නැහැ. ආවර්ජන නැතිකොට එහෙම එහෙමම ඇකිලෙනවා හිත. සංකීර්ත චිත්තයක් වෙනවා. බාහිරට බැලුවොත් විචිත්ත චිත්තයක් වෙනවා. ඔය දෙකම ගන්න බෑ. සංකීර්ත චිත්තං වා සංකීර්ත චිත්තං තේරි භජානාති. විකීර්ත චිත්තං වා විකීර්ත චිත්තං තේරි එකක් ගන්න ඕනේ එහෙම. ඉතින් දැන ගන්නවා විතරයි. ඒකයි කරන්නේ. දැනගන්නවා කියලා කියන්නේ දැන දැන ඉන්නව නෙමෙයි. ඒක දැනගන්න මේක කුමකින්ද හටගත්තේ. දැනගන්නවා කියන්නේ හතර ආකාරයක් තියෙනවා. දැනගන්න. ක්‍රම කීපයක් තියෙනවා. එකක් චතුරාර්ය සත්‍ය කඳු දැනගන්නවා. මේ දුක ස්වභාවය මෙන්න මේ පන්ති ස්පර්ශයෙන් හටගත වේදනාව, සුඛ වේදනාව. මේ තියෙන්නේ. ඒ නිරාමිස ස්පර්ශයෙන් හටගන්න නිරාමිස සුඛ වේදනාව. ඒතර මේ ඒතර මේ සුඛ වේදනාව හටගත්ත හැටි දැනගන්නවා. මේක ස්පර්ශ කරන්න කරන්නයි මේක පවතින්නේ. හටගන්න හේතුව දැනගන්නවා. එතන මේක ස්පර්ශ නොකළොත් මේක නැති වෙන බව දැනගන්නවා. එතකොට ඒක ස්පර්ශ නොකරන මාර්ගය නම් මේක ඇලෙන්නේ නැතුව ඉන්නවා කියලා දැනගන්නවා. අල්ලගත්තොත් ඒක බැඳෙනවා. අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගත හැදෙන්නේ. හතරවෙනි එක. අල්ලගන්න වටිනාකමක් නැහැ. එතකොට අපි ඒක අල්ලගන්න නැතුව වෙන යන්න හේකුත් නැති නිසා අපි ඒකේ ඉන්නවා. අල්ලන්න නැතුව ඉන්නකොට දෙවෙනි අවස්ථාව, ඉඳහස් අවස්ථාව පේනවා. ඒක තමයි ඊළඟ අවස්ථාව පේන්නේ. ඊළඟ අවස්ථාව ඊට වඩා සාන්තයි ප්‍රණීතයි කියලා පේනවා. එතකොට මේකේ ආදීනව දකින්නවා. ආදීන ලක්ෂණ මේකෙන් මිදෙනවා ඒකට යනවා. මොකද අල්ලගෙන හිටියේ නෑනේ. ඒකත් තරකමීමයි. කෙලවරට යනකම් ඔහොමමයි. අත් වශයෙන්ම මේ ටික මේ මේ අනුශාසනාව අවශ්‍යමයි. නැතුව යන්න බෑ උතන. හිර වෙන්නේ ස්පර්ශ කරන එක. ස්පර්ශ කළොත් පසපත්‍ය වේදනා. වේදනාට වේදනාපත්‍ය මේ ප්‍රහාද. ප්‍රහාදපත්‍ය අදිමොක්ක. ඒක බුදුපත් වෙනවා. අදිමොක්කපත්‍ය භවය භවයටපත් වෙනවා. භවපත්‍ය ජාතිය ජාතියයි. දැන් උපාදානෙට වැටෙන්නේ නැහැ 50 නෙමෙයි යන්නේ. එළ ඒව මේක ප්‍රියමනාප කළොත් අන්න ආයෙනවා. ඒකයි. නැත්නම් ප්‍රසාදේ නැගෙනවා.